නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තෝ සත්තෝ සිබංස බන්තේ උච්චති කිතාවතාන් කෝ බන්තේ සත්තෝ හෝති තී මෙම ධර්මානුශාසනාව සවන් දෙන සදහවර පින්නත. සමාජයට අවශ්‍ය වන්නේ ගැටලුවට විසඳුම්. ජීවිත කාලයම ගතවන්නේ ගැටලුවලට විසඳුම් සොයා. එහෙත් ආගමික ශාස්ත්‍රවේකුගේ ඉගන්වීම් වලින් පරිබාහිරව මේ සමාජ ගැටලුවට හේතුව හොයාගන්න ඕන පුළුවන් කමක් නැහැ. එබැවින් නොවිසඳන ගැටලු වලින් යුක්ත ජීවිතය හමාර වෙනවා. ඇතැම් විට එවඳු තත්වයකදී ඒවට తాවකාලික පිළියම් වශයෙන් ශාස්ත්‍රවරුන් සපුද පූජා පැවැත්වීම ඇදහිම් ආදී කාරණා මේ ලෝකවල සිදුවෙන බව අපට දකින්න ලැබෙනවා. එසේ වුවත් සිලෝක බුදු පියාණන් වහන්සේ වැනි ශාස්ත්‍රවේකු ඉගැන්වීම මිනිසාගේ චිත්තසංතානයේ පවතිනා වූ ගැටලුවට සම්පූර්ණ පිළිතුරු ලබා දීමක්. එබැවින් උන්වහන්සේට පොද පූජා පැවැත්වීම වරදක් නොවුනාට පුද පූජා පැවැත්වීමෙන් පමණක් ඒ විසඳුම ලැබෙන්නේ නැහැ. කම්කටොළු සහිත ගැටුම් සහිත ජීවිතයේ ඒ ගැටුම් සහිත ස්ථානෙන් ඉවත් වීමෙන් උදාහරණ සිල් සමාදන් වීම වන්දනාමාන වන්දනා ගමන් යාම වගේ විවිධ උත්සව සංවිධාන කිරීම තුළින් අර පරිසරයෙන් ඉවත් වීම තුළ ලබන්න පුළුවන් සුවයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එයත් අයත්වන්නේ වේදිත සුවේට. දීර්ඝකාලීන සුවයක් සොයක් වන්නේ නැහැ. ඒ වගේම චිත්තසංතානෙහි පවතින ආ දුක් වලින් සදහටම මිදී ලබන සොයක් වන්නේත් නැහැ. මේ බැවින් යම් ගැටලුවක් යම් තැනක පවතීද ඒ ස්ථානයේදීම ගැටලුව විසඳා ගැනීම තුළින් ලබාගත හැකි උත්තරීතර සහනයක් පිළිබඳව තමයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අවධාරණය කරනු ලබන්නේ. මේ සුඛයන් දෙක සංකේතවත් කරන්නට ධර්මෙහි පවතින වදන තමයි වේදිත සුරය සහ අවේදිත සුරය කියන එක. වේදිත සුරය කියන එකේ තේරුම කියන්නේ වැටහිම වන්නේ පුද්ගලයෙක් ඉන්න නිසා විඳින සුවේ අවේදිත සෝය කියලා කියන්නේ මරණින් මතු ලබන සෝය කියන නිර්වචනයක් සිතාගෙන ඉන්නවා නම් ඒ වැරදි. දෙකම ජීවිතය තුළ තියෙන දෙයක්. පුහුදුන් කියන පුද්ගලයා තුළ තිබෙනවා පුද්ගල දෘෂ්ටිය කියලා වැරදි මතයක්. ඒ මතය තුළ තිබෙනා වූ සෝයට වේදිත සෝය කියලා කියනවා. මේ පුද්ගල මායාවෙන් ඉවත් වීමක් සිදු වෙනවා බුදු සමය තුළ. පුද්ගලයේ ජීවත්ව සිටියදීම ඒ මායාවෙන් සිත ඉවත් වීමක් සිදු වෙනවා. එතකොට විඳින්නා නැමැති මුලාව සිතින් ඉවත් වෙනවා. ශරීරය ඉවත් වෙන්නේ නැති වුණාට. එතකොට විඳින්නා නැමැති මුලාව නැති සෝයට කියනවා අවේදිත සෝය කියලා. බුදුන් රහතුන් වැනි උතුමන් සතිය ජීවිත කාලයේදී ඉන්දාව මේ සෝයට ලෝකෝත්තර සෝය අවේදිත සෝය කියලා කියනවා. මේ තමයි මිනිස් ගැටලුර ලබා ගන්න පුළුවන් හොඳම විසඳුම. මේ විසඳුම හොයා යන ගමනේදී තමයි අපිට මේ ධර්ම දේශනාවන් ප්‍රයෝගී කරගෙන ඒ සැනසුම කෙරෙහි අවතීර්ණ වන්නේ කෙසේදයි කියලා කෙනෙකුට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ හොයා ගැනීම සඳහා ඔහුට අවශ්‍ය වෙන කරුණ තමයි ත්‍රිපිටකගත සූත්‍රාස්ත්‍රයෙන් ඒ ධර්ම කරුණු මනාව පැහැදිලි කර ගැනීම. මනාව පැහැදිලි කර ගැනීම කියන වදනෙන් මා කියන්න උත්සාහ කරන්නේ පැහැදිලි කිරීම පවතිනවා. ඇතැම් විට මේ පැහැදිලි කිරීම සාවද්ද බවින් යුක්ත වෙනවා. ඒ බැවින් වඩාත් නිර්වෘල්ව පැහැදිලි කර ගැනීමට අවධානය යොමු වෙනවා. මේදී අප අද ධර්මදේශනාව සඳහා භාවිතා කළ සූත්‍රයට කියන්නේ සංගතනිකායේ කන්දක වර්ගයේ පවතින සත්ත්‍ය සූත්‍රය කියන එක. සත්ත්‍ය සූත්‍රය කියන එකේ තේරුම සත්‍යය පිළිබඳ විග්‍රහය කියන එක. එය සැබවින්ම සමාජය නොසිතූ මට්ටමේ විග්‍රහයක් වශයෙන් තමයි මම දකින්නේ. වර්තමානයේ අපි සත්‍යය කියලා කියන්නේ මිනිසා සත්‍වේ, කවයා සත්‍වේ, සොනකයා සත්‍වේ, අලියා සත්‍වේ. එහෙම ඒ පාලියෙන් පවතින සත්ව සංඥාව අරගෙන අපි හැමදෙනාටම සත්ව කියන වචනේ භාවිත කරනු ලබනවා. නමුත් මේ කාන්දක වර්ගය තුළ තියෙන සත්‍යය පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක්. රාද නැමැති වික්ෂුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳ ප්‍රශ්නේ විචාරලා දෙන්නේ. ඔබ අප හැමදෙනා වෙනුවෙන්. රාදට පමණක් දීපු පිළිතුරක් නෙවෙයි ත්‍රිපිටකයේ පවතින සමස්ත සමාජය කෙරෙහි දීපු පිළිතුරක් බුදුරජාණන් වහන්සේගේ. රාද මෙහෙම විමසනවා. සත්වෝ සත්වෝති බන්තේ උච්චති. ස්වාමීන් සත්වයා සත්වයා කියලා කියනවා. කිත්තාවතානකෝ බන්තේ සත්වෝති උච්චති. කොපමණකින්ද මේ සත්වයා කියලා විවාහාර වෙන්නේ කියලා උන්වහන්සේ විමසලා සිටින්නේ. මෙන්න මෙහිදී තමයි බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපිටකයේ පවතින ධර්ම විනයෙහි පවතින සත්ව ස්වභාවය පිළිබඳ විග්‍රහය මනවින් කරලා තියෙන්නේ. ඒක අප තේරුම් ගන්නට වෙනවා. යංකෝ රාද කියන බුදුරජාණන් වහන්සේ යෝ රාගෝ යෝ ඡන්தோ යා නන්දියා යා තණ්හා සත්ත්ව සත්ත්වෝ සත්ත්ව විසත්ත්වෝ සස්මා සත්ත්වෝති උච්චති කියන මේ වදන් පෙළ තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අපය පැහැදිලි කරගන්න වෙනවා. බුදු පියාණන් වහන්සේ මෙහිදී අප දකින්නට වඩා එහා ගිය විග්‍රහයක් ඉදිරිපත් කරනු ලබනවා. රූපේ කෝ රාග. රාග. රාගය රූපය කෙරෙහි කිසියම් ආකාරයක හැල්මක් එහෙම නැත්නම් බැඳීමක් එහෙම නැත්නම් ප්‍රිය ස්වභාවයෙන් ගැනීමක් විශේෂම එතනම් තණ්හා වශයෙන් ගැනීමක් එහි ඇල්මක් එහි දැඩි ඇල්මක් සත්‍ව සත්වෝ තත්ත්ව විසත්වෝ ඇල්ම සහ දැඩි ඇල්ම මෙන් යුක්ත වීමට සත්‍යයයි කියලා කියනවා කියලා කියන්නේ මෙහිදී තමයි අපට විසඳා ගත යුතු ගැටලුවක් මතුවෙන්නේ රූපේකෝ රාග කියන වචනෙන් රාග කිව්ව වචනේ රූපේ කියන වචනයට අපට අදහසක් ආවොත් ශරීරය කියලා ඒ තමයි බොහෝ විට සමාජයේ භාවිතා වෙන්නේ. නමුත් ඒට ඉඩක් නැත්තේ වේදනාකෝ රාග. අර වගේම යෝ ඡන්தோ යෝ රාගෝ කියලා. සංඥාකෝ රාග යෝ ඡන්தோ යෝ රාගෝ කියලා. සංඛාරාකෝ රාග යෝ ඡන්தோ යෝ රාගෝ කියලා. විඥානකෝ රාග යෝ ඡන්தோ යෝ රාගෝ කියලා මේ පහටම මෙහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම කිසියම් ඇල්මක් රාගයක් කැමැත්තක් එහෙම නැත්නම් තණ්හාවක් පවතීද ඒකට සත්වයා කියලා කියනවායි වෙනලා පිළිගන්නේ දැන් එවිට බුදු පියාණන් වහන්සේගේ සත්ව විග්‍රහය සියලු සත්වයින්ට පොදුවත් ඒ සත්ව ස්වභාවය තේරුම් ගන්න සියලු සත්වයින් බෑ. සියලු සත්වයින්ට තමයි මිනිසුන්ටත් සම්පූර්ණයෙන් ඒක තේරුම් ගන්න බෑ. ඡන්දයත් මෙහි පැහැදිලි කරලා තිබෙන්නේ පංචස්කන්ධය කෙරෙහි තිබෙන ඇල්ම. ඒයි සත්වයා කියලා කියන්නේ කියන්නේ. ඇල්ම කියන වචනේ මම තනි වචනයකට ගත්තේ. යෝ ඡන්தோ යෝ රාගෝ යා සංහා යා නබියා ඒ ඕනේ ඔක්කොම ගන්න. ඒ හැම එකෙන්ම කියවෙන්නේ ඒක කරුණක් බව තේරුම් ගන්නවා. පදන් වලට වෙන මාර්ථක් තිබුණා. ඡන්ද කැමැත්ත, රාග ඇල්ම, නබියා ප්‍රිය කිරීම, සංහා බැඳීම. සත්ත්වෝ විසත්ත්වෝ කියන්නේ. తත්‍ර සත්ත්වෝ తත්‍ර විසත්ත්වෝ කියන එකෙන් කියවෙනවා. ඇල්ම සහ දැඩිසේ ඇල්ම කියන එක. සියල්ල බැඳීම කියන අර්ථයට ගන්න වෙනවා. එතකොට එවිට එය පංචස්කන්ධය වන්නේ නැහැ පංච උපාදානස්කන්ධය වෙනවා. පංච උපාදානස්කන්ධ ප්‍රත්‍යයේදී සත්‍යය දුක් වෙනවා. අන්‍යයි තේරුම් ගන්න වෙනවා. එන්නේ. සත්ත්ව ස්වභාවයේදී සත්‍යයට දුක් වෙන සිදු වෙනවා. සත්ත්ව ස්වභාවය වශයෙන් විග්‍රහවනු ලබන්නේ පංචස්කන්ධය දැඩිව ගැනීම හෙවත් පංච උපාදානස්කන්ධය. අපට ඒ දලපන්නත් පුළුවන් තැනක් තිබෙනවා. දුක්ඛ සත්‍ය විග්‍රහයේ පවතිනවා සංකේතේන පංචපාදානස්කන්ධා දුක්ඛ එයත් අප තේරුම් ගන්න ඕන කරුණක්. ඉපදීම, ලෙඩවීම, මහලු වීම ආදී මේ කාරණා කියාගෙන යන මේ දුක්ඛ සත්‍ය විග්‍රහයේදී සියල්ල එකතු කරගෙන තමයි සංකීර්ණය කියලා කියන්නේ. සාරාංශ කොට කියනවා නම් මේ සියල්ල දුක් බවට පත්වන්නේ සියලු දෙනාට නෙවෙයි. පංච උපාදානස්කන්ධය ඇති කෙනාට. පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන් නම් එතකොට ඒ කියන ජාති ජරා ව්‍යාධි කියන කාරණා සිදු වෙන්න පුළුවන්. නමුත් ඒවා දුක් බවට පත් වෙන්නේ නැහැ කියලා පෙන්වලා තිබෙනවා. එබැවිනුයි අප මේ කරුණ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න ඕන. සත්වයාට ජීවන ගමන දුක් සහිත වුවත් සත්ව පුද්ගල ස්වභාවයෙන් මිදෙන්න පුළුවන් නම් ජීවන ගමනම දුක් රහිත වෙනවා කියන එක තමයි මේ තේමාවෙන් කියවෙන්නේ. මෙහිදී මේ කන්දක වර්ගයේ පුරා විග්‍රහ වෙන න්‍යාය වන්නේ පංචස්කන්ධ විග්‍රහය. පංචස්කන්ධ විග්‍රහය මනාව තේරුම් ගන්න වෙනවා. මනාව තේරුම් ගන්න වෙනවා කියන වදනම ප්‍රකාශ කරනු ලබන්නේ මනාව නොවන ආකාරයකටත් වටහාගෙන තිබෙන බව අපට වැටහෙනවා. ධර්ම විනය ග්‍රන්ථ කලක් පෙළ පොත් වශයෙන් පුස්තල පොත්වල ලියවි විහාරස්ථානවල සුරක්ෂිතව තිබුණ දේවල්. ඒවා තමයි යලි අපට භාවිතා කරන්න පුළුවන් විදිහට අද කඩදාසි පොත්වල ලියවිලා පවතිනවා. මේවා මෙසේ කටපාඩමින් පැමිණීමේදී සහ ග්‍රන්ථකරණයේදී සහ පරිවර්තනයේදී ඒ ඒ අයගේ දැනීමට අනුව, දැක්මට අනුව, අදහස් වලට අනුව කිසියම් අරුත්වල වෙනස් වීමක්, සංස්කරණය වීමක්, විපරීත වීමක් එන්න බැරි කමක් නැහැ. එබැවින් අප මේ ධර්ම ග්‍රන්ථ පරිවර්තනයේදී සැලකීමත් විය යුත්තේ භාෂාව පරිවර්තනයකට වඩා එහි උගන්වන ධර්ම කරුණු පිළිබඳ පරිවර්තනයයි. එවිට තමයි අපට පිළෝගුරු බුදු පියාණන් වහන්සේ අප සඳහා දේශනා කරවදාළ මේ දහම නිවැරදි කරගෙන පිළිසරණ කරගන්න පුළුවන්. වත්මන් සමාජයේ දරන අදහසක් තමයි මේ ගැඹුරු දේවල් සමාජයට කීවට තේරෙන්නේ නැහැ කියන්නේ. මායට එකඟ වන්නේ නැහැ. අඹ ਵਿਚාරණ වලට දෙල් කියන්නාසේ කියලා පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල කියමනක් තිබෙනවා. වත්මන් සමාජයේ යමකට බුදුසමය පෙන්වන නිවීම අවශ්‍ය නම් ඔබට ඒ තේරෙන්නේ නැහැ කියන එක ප්‍රායෝගික වන්නේ නැහැ. බහුතරයකට ගැඹුරු දහම වටහාගත නොහැකි බැවින් තමයි ආමිස පූජාමය පැත්ත සමාජයේ පවතින්නේ. නමුත් ඒන් කියවෙන්නේ නැහැ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිම සඳහා නුවණ දියුණු කරගත්ත පිරිසක් මේ සමාජයට ඇවිදින්නේ නැහැ කියන එක. අපිට හමු වෙනවා තනින් තැනට යමින් පස් වසර ගණනාවක් තිස්සේ සැබෑ සදහම් කුමක්දයි කියලා හොයමින් සිටින පිරිස. උන්ට සදහම් පිපාසයක් තිබෙනවා. එරත් සමාජ ගැටලු වලට පූර්ණ විසඳුමක් ලබා දීම සඳහා වර්තමානයේ සදහම් ක්‍රියාත්මක යුතුයි. වර්තමාන සමාජයේත් පවතින ගැටලු වලට ඒ හොඳ විසඳුමක් වෙනවා. ඒ බැවින් වැටහෙන්නේ නැහැ කියන එක හෝ මන්දෝත්සාහි වන එක නෙමෙයි කරන්ට අවශ්‍ය වෙන්නේ. නොකරන්නට කටයුතු කරන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. කෙසේද අපි හොයාගන්නේ කියන එක වර්තමාන සඳහා. මෙහිදී තමයි අපට මේ සත්ත්ව පුද්ගල සංඥා විග්‍රහ කිරීමේදී බුදුන් වහන්සේගේ ඒ නිර්වෘල් භාවය තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. අපට අපි පෙනෙනවා තමයි මෞකසෙන් බිහි වුණ සත්වයේ ජීවිත අවසානය දක්වා ජීවත් වෙලා මේ යනවා. ඒක තමයි සම්මුතිය කියලා කියන්නේ. ඒ සම්මුතියෙන් කිසිවිටකත් ඉක්මවා යන්න කියලා බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. නමුත් මේ සම්මුතිය තුළ පරමාර්ථ සත්‍යයක් පවතිනවා. ගැඹුරු සත්‍යයක් පවතිනවා. මානම් අභිධර්මයේ කියලා සලකන්නේ එයයි. ඒ ගැඹුරු ධර්මතාවයේ තේරුම් ගත්තම තමයි අපට ඒ අවශ්‍ය තැනට යන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ ගැඹුරු ධර්මතාවයන්ෙහිදී එක ග්‍රන්ථයක සලායතන විග්‍රහයක් තියෙනවා. ආයතන 6 මුල් කොටගෙන ධර්ම දේශනා කරලා තිබෙනවා. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකය මුල් කොටගෙන ස්කන්ධක වර්ගය තුළ ධර්ම දේශනා කරලා තියෙනවා. මේබඳු න්‍යායන් පවතිනවා. අපට අවශ්‍ය වෙන්නේ සියලු න්‍යායන් තේරුම් ගැනීම නෙවෙයි. සියලු පොතපත කියවා දැනුවත් වීම නෙවෙයි. ඒ දේශනා බුදු පියාණන් වහන්සේ එක් එක් පුද්ගලයාට ගැළපෙන ආකාරයෙන් සමාජයට කළ දේශනා. ඇතැම් විට එක දේශනාවකට පසු බුදුන් වහන්සේ හෝ ඒ ශ්‍රාවක පිරිස එයාට හමු නොවෙන්න පුළුවන්. එසේවත් වටහා ගත්තා නම් අනුගමනය කරන එකේ දේශනාවක් තුළ එක් දේශනාවක් තුළ පවා සිදුවිය හැක්කක් සිදු වූ දෙයක් වශයෙන් තමයි අපි දකින්නේ. එබැවින් වර්තමාන සමාජයට වඩාත් පහසු වෙන්නේ පංචස්කන්ධ විග්‍රහය නිරෝල් කර ගැනීම කියන එක තමයි අපේ කල්පනාව. නිරවුල් කර ගැනීම කියන අර්ථයේදී එන්න මේ කරුණ තේරුම් ගන්න වෙනවා. පංචස්කන්ධ විග්‍රහයේ වර්තමාන ව්‍යවහාරයේදී පටවියාපෝ තේජෝ වායු හතරෙන් හැදුනා වූ ශරීරය රූප කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන හතර නාම කොටගෙන තමයි නාම රූප විග්‍රහයක් පවතින්නේ. මේ තමයි වර්තමාන සමාජයේ භාවිතා වෙන්නේ බොහෝ දෙනා කියන්නේ බොහෝ දෙනා ඉගෙනගෙන තියෙන්නේ. රූපයන් අපට ඕනතරම් දේවල් යොදන්න පුළුවන් ශරීරයට විතරක් නෙවෙයි. එබැවින් මේ විග්‍රහය අපි තේරුම් ගන්න වෙනවා. අපි වර්තමාන සමාජයේ මේ පිළිබඳව කතා කරන ආකාරයට එකඟවන්නේ බොහෝ දෙනෙක්. නමුත් වැරදි නම් මොකද කරන්නේ? ත්‍රිපිටකයේ තිබෙනවායි කියලා යම් ආකාරයක වරදක් තිබෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ වරදක් නෙවෙයි. ඒක කිසියම් ආකාරයක ග්‍රන්ථකරණයේදී අවශ්‍ය තැනට අනවශ්‍ය වචනයක් යෙදීම යන්න පුළුවන්. දැන් කුද්දකනිකායේදී මට හමු වෙනවා මේ සබ්බ සංයෝජන පහය කියන වචනයක්. එතකොට සබ්බ කියන වචනේ කියන්නේ සියලු කියන එක. සියලු කියන එකට දස කියන වචනේ දුපහම දස සංයෝජන පහය කියන එකට යොදන්නේ මොකද්ද? එතකොට වෙන දන්න එකක් නැතුව යනවා. එබැවින් පරිවර්තනයේදී සියලු කියන අර්ථයට 10 කියලා යොදලා ඉඳලා තිබෙන්නේ ඒ පරිවර්තනයේ ඒ අය දරුව අදහසක් අනුව. මෙන්න මේ වගේ අපිට මේ කරුණු හොයාගන්න පුළුවන් තැන්ති දෙනවා. ඒ හොයා ගැනීම තුළ මෙන්න මේ කාරණාවලට ඔබ සමන් වෙන්නේ. මේක නිරෝල් නිරෝල් කර ගැනීම සඳහා. සංගතනිකායේ පවතිනවා නකුල පිතු කියලා සූත්‍රයක්. නකුල පියතුමාට දේශනා කළ සූත්‍රය කියන එක. එහිදී බුදුරජාණන් වහන්සේට ඔහු කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ තමා වයසයි දැන් ලෙඩයි ලෙඩ ගානේ ඉන්නේ මට දහමක් දේශනා කරන්න කියලා. උන්වහන්සේගේ පිළිතුර වන්නේ කය ලෙඩ වෙනවා තමයි සිත ලෙඩ කරගන්න එපයි කියන්නේ. මෙය සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහින් ප්‍රකාශ කළ විට උන්වහන්සේත් කය ලෙඩ වෙනවා තමයි සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න කියලා ප්‍රකාශ කරමින් සිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ කොහොමද කියන එක බුදුන් වහන්සේගෙන් විමසුවේ නැද්ද කියලා අහනවා. නෑ කිව්වහම උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. දැන් කය ලෙඩ වෙනවා තමයි කියන වචනෙන් කියවෙනවා එහෙනම් සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න හැටි තමයි එතනින් එහාට ප්‍රකාශ කරන්නේ. දැන් කය කියන්නේ රූප නම් එහෙනම් කය ගැන විග්‍රහ කරන්නේ නැතුව වේදනා සංඥා සංකාර හතර විතරක් විග්‍රහ කරපුවාම සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් සරියුත් මහරහතන් වහන්සේ සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න හැටි සහ ලෙඩ වෙන හැටි විග්‍රහ කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් ඕල් කොටගෙන. එවිට එහෙමනම් ඒ රූපයන්වත් සිත වශයෙන් හිතන්නට එතන ඉඩකඩ තියෙන තැනක් නෙවෙයිද? තවත් තැනකට යන්න. එහි තියෙනවා සත්තඨාන කුසල කියලා සූත්‍රයක්. සත්‍යනක් පිළිබඳ දක්ෂතාවය කියන එක. මේවා අපට ඉඩකඩ ලැබෙනවා නම් ඉදිරියේදී පැහැදිලි කරන සූත්‍ර දේශනාවසෙන් තමයි මේ මතක් කරලා දෙන්නේ. ඒ සඳහන් කරනවා වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් ඒ කියන්නේ ඇස කන නාසය දිව කය සිත කියනා වූ ඉන්ද්‍රිය හය මුල්වටගෙන හට ගන්නා වූ වේදනා සංඥා සංකාර හයක් තමයි උගන්වලා එවිට රූපය විය යුත්තේ ශරීරයේද ඇයි ඇසට හම් වෙන රූපේ රූපයක් නෙවෙයිද කනට හම් වෙන ශබ්දයේ ශබ්ද රූපයක් නෙවෙයිද නාසයට හම් වෙන ගන්ධයේ ගන්ධ රූපයක් නෙවෙයිද? ඒ ආදි වශයෙන් ගත් කල ඒ අරමුණ මුල් කොටගෙන නෙවෙයිද වේදනාව හටගන්නේ. ඇසෙන් නම් රූපේ නෙවෙයිද විඳින්නේ? කනෙන් නම් ශබ්දේ නෙවෙයිද විඳින්නේ? නාසයෙන් නම් ගන්ධේ නෙවෙයිද විඳින්නේ? මේ විදිහට කල්පනා කරලා බලන්න. එතකොට රූපය කොට මුල් කොට ගත්තා වූ වේදනාව කියන එකේ තේරුම රූප කාය කියන්නේ ශරීරය විය හැකිද? රූප ආරම්මණය විය හැකිද? මොකද කාය anu කයට කියන නමක් නෙවෙයි වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය කියලා ඔක්කොටම කාය කියන වචනේ හඳුන්වනවා ලබන. එබැවින් අපි සියුම විග්‍රහ කර ගන්න වෙනවා, තේරුම් ගන්න වෙනවා. ජය පරාජය සිඳ ගැනීමේ අදහසකින් නොව සදහම් නිරවුල් කර ගැනීමේ අදහසකින් නොව. ඔය සංසනිකායෙම පවතිනවා පඨම ဒ ුති ආස්වාද කියලා සූත්‍ර වගේ. අ එහි සැඳ හැදලි කරන තව වදනක් මම ගන්න කැමතියි. යංකින්චි රූපං පටිච්ච uppajjati sukam somanassam අයං රූපස්ස ආස්වාදෝ කිසියම් රූපයක් ගැටීමෙන් හටගන්නවා සුඛ සුව සතුට දෙක ඒක තමයි රූපේ ආස්වාදය කියලා කියන්නේ රූපයක් ගැටෙනවයි කියන එකේ තේරුම ඇසට රූපයක් කනට ශබ්ද රූපයක් නාසයට ගන්ධ රූපයක් දිවට රස රූපයක් විය නොහැකිද ඒවා මුල් කොටගෙන නෙමෙයිද සුඛ සතුට උපදින්නේ එබැවින් අටවිස රූපේ විග්‍රහයේදී රූප පටවිය ආපෝ තේජෝ වශයෙන් යොදාගත්තට අභිධර්මයේදී පංචස්කන්ධ විග්‍රහයේදී රූපයන්ෙන් පටවිය ආපෝ තේජෝ යොදා ගැනීම මුළු මහත් සමාජයේම නොමග යවීමක් කියන හැටිද නොමග යාමක් කවුරුත් යවනවා නෙමෙයි ඒ නිසා අපට තේරුම් ගන්න ඕන රූපං පටිච්ච උප්පජ්ජ සුඛං සෝමනස්සං කියන්නේ ඇසට රූපයක් ගැටීමේදී රූපය පිළිබඳව සුපසුව සතට උපදිනවා ඒක තමයි රූපයේ ආස්වාදය එහෙමනම් නාසයට ගන්ධයක් දැනීමේදී අපි එක සිංහලෙන් කියනවා ගඳයි සුවඳයි කියලා. නැත්නම් සුවඳ පැත්ත ගන්න. එතකොට ඒ ඒ සුවඳ පිළිබඳ තියෙනා වූ සුව සතර තමයි රූපේ ආස්වාදය. එවිට රූපය මුල් කොටගත් ආස්වාදය කියලා කියන්නේ ශරීරය මුල් කොටගත් ආස්වාදයේද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියනා වූ මේ සයාකාර අරමුණු මුල් කොටගත් ආස්වාදය. සත්තාත්‍රාණ කුසල සූත්‍රයට හොඳට ගලපන්න පුළුවනි. වේදනා හයක් ඇතිවන්නේ රූප හයට. සංඥා හයක් ඇතිවන්නේ රූප හයට. සංකාර හයක් ඇතිවන්නේ රූප හයට. විඥාන හයක් ඇතිවන්නේ රූප හයට. එවිට රූප වේදනා සංඥා සංකාර විඥාන යනු ඇස කන නාසය දිවකය කියනා වූ සහසිත කියනා වූ දොරවල් හය මුල් කොටගෙන ඒ අරමුණු විඳීම සඳහා හටගන්නා වූ ගැඹුරු ධර්ම ස්වභාවයක විග්‍රහයක් අපිට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් තැනක් පවතිනවා. ඒ තමයි ස්කන්ධේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කියන බුද්ධ වචනේ. ස්කන්ධ කියන දේවල් උපදෙත්ම දෙරත්ම මැරෙත්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඔබද උපදින්නේහිය දිරන්නේහිය මැරෙන්නේහිය කියලා සඳහන් වෙනවා. වර්තමානයේ අපි සඳහන් කළාට මෞකසෙන් බීම සහ ජීවිතාවසානයේ මියාම මේ අභිධර්ම විග්‍රහයේදී ක්ෂණයක් ක්ෂණයක් පාසාම උපදින දිරන මේ යන ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ ශනයක් ශනයක් පාසා උපදින දිරන මේ යන ක්‍රියාවලිය තුල තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ සත්‍ය දුකටපත් වීම විග්‍රහ කරගත හැක්කේ සහ සත්‍ය දුකින් අතමුදවා ගැනීමට Taman විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව මනා විග්‍රහයක් ගත හැක්කේ කියන එක තේරුම් ගන්න වෙනවා. එබැවින් අප මේ උත්සාහයක යෙදුවේ සත්‍යය යනු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයට බැඳීම හේවත් පංච උපාදානස්කන්ධය. අපි දැන් මේක තේරුම් ගන්න වෙනවා. ඒ පංචස්කන්ධ ධර්මතාවය කෙනෙකුට පංචිල් සමාදන් වීමෙන් හෝ අටසිල් සමාදන් වීමෙන් හෝ එම සීල වෘත්තයකදී වාසය කිරීම තුළින් අවබෝධ වන්නේ නැහැ. ආනාපාන සති වැනි සිත එකහරමට ගන්නා වූ භාවනාවකදී සිටීමෙන්වත් අවබෝධ වන්නේ නැහැ. එතකොට ඉන් පරිබාහිරව කරන දෙයක් තමයි ඒවා. එහෙනම් ශික්ෂාපද සංවරය අපි දක්නු ලබන්නේ වැරදි නොවුවත් සමාජයෙන් ඉවත් විය යුතු නොවුවත් සමාජයේ තිබෙන්න ඕන කාරණා ඒවා. නමුත් බුදු පියාණන් වහන්සේ වදාළ ආර්ය විනයට පදනම නොවන බවයි. ඒ වගේම භාවනා කියන වචනයට අදාළ කරුණක් ගතහොත් බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වී මේ සිත පිරිසුදු කරගැනීමේ ක්‍රමයේ වදාරන්ට පෙර යම් යම් අය සමාජ සමාජයෙන් ඉවත් වී වනාන්තරගත වී මේ සිතෙහි පවතිනා වූ කෙලෙසුන්ගෙන් මිදීමේ ක්‍රමයක් සොයනු ලැබුවා. නමුත් ඔවුන්ට ලැබුණේ මිදීම වෙනුවට කෙලෙසුන් ඈත් කිරීම සහ යටපත් කිරීමයි. වත්මන් සමාජයේත් අපි බහුලව දකින්නේ මේ ධර්ම කරුණු පැහැදිලි වී නැති නිසා කෙලෙසුන් යටපත් කරන සහ කෙලෙසුන් ඈත් කරන උත්සාහය. නමුත් තදංග විස්කම්බන සමුච්ඡේද ප්‍රහාණ කියන වදන් විග්‍රහ කරන තැන පවතින්නේ තදංගයන් යටපත් කිරීමත් ස්කම්බනයන් ඈත් කිරීමත් සමුච්ඡේදයන් සදහටම නැති කිරීමක් කියන අර්ථය. මෙහිදී වැඩි විස්තර වශයෙන් පවතින්නේ බුදු පියාණන් වහන්සේ වදාළේම සමුච්ඡේද ප්‍රහාණයයි කියන්නේ. දැන් බුදුන් වහන්සේ හමු වෙන විට වෙනත් මන්වල ගිහින් ගිහින් හිටපු අය. නැත්තම් ධානලාභින් සදංගෝ ස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන හිටියා. නමුත් ඒන් ඕන් නිදහස් වී සිටියේ නැහැ. ඕන් යම් තැනක ඇලී සිටියා. එබැවින් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා කන්දක වර්ගයේම සලයතන වර්ගයේම මේ රූපී අරූපී ධානලාභීන් තිලකුණු වශයෙන් නැගිය යුත්තේ රූපී ධානයයි අරූප ධානයයි කියන එක. ඔවුන්ට කාම අරමුණු වල විදසුණු වඩන්න දෙයක් නැහැ. ඒවයින් ඈත් වෙලා වෙන තැනකට අහු වෙලා ඉන්නේ. Taman අසුවේ ඉන්නේ යම් තැනකද ඒ අසුවේ ඉන්න තැන තමයි තිලකුණු වලට නගාගෙන නිදෙන්න ඕන කියන එක තමයි ඉහි කියන්නේ. මෙබැවින් මේ වත්මන් සමාජයේ ජීවත් වෙන අපට රූපී අරූපී ධානය පිළිබඳ කතාවක් අවශ්‍ය නැහැ. ඒ වගේ කෙනෙක් හමු වුණොත් අපි ඒ පිළිබඳ කතා කරමු. අපි කතා කරන්න ඕන වත්මන් සමාජයේ ඉන්න ශ්‍රාවක ශාවිකා පිරිස සම්බන්ධයෙන්. වික්ෂ වික්ෂුණී උපාසක උපාසිකා කියන මේ ආයත කියනවා ශ්‍රාවක ශාවිකා කියලා. ඒ ශ්‍රාවක ශාවිකාවන් හික්මීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ විශිෂ්ට ධර්මයේ කුමක්දයි හොයන අයට ඒ ලැබෙන්නට ඕන. තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕන. ඒ සඳහා තමයි අපි කරුණු පැහැදිලි කිරීම කරන්න ඕන. ධර්ම දේශනා කිරීම යනු මේ බඳු සමාජයේ මේවා හොයන අයට දැනගැනීම සඳහා කරුණු පැහැදිලි කිරීමක් කියන එක තේරුම් ගන්න. මෙහිදී ඊළඟ උදාහරණයක් යන බුදුරජාණන් වහන්සේ අපට තේරුම් ගන්න හොඳ කතාවක් කියලා තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපවය නිවෙස්වල වාසය කරපු කුඩා කාලේ. නැත්නම් ඔබත් මේ දකින කරුණක්. ඒ නිවසේ මව්පියන් තමයි සපයන්නන්නේ, සයන්නන්නේ, නිෂ්පාදකයෝ. ඔවුන් තමයි දරුවන්ට කෑම බීම් ගෙනත් දෙන්නේ, ඇඳුම් පැළඳුම් ගෙනත් දෙන්නේ. ඒ වගේම වියුම් පිහුම් කරන්නේ. මේ ඉපීම සැපීම වියුම් පිහුම් දෙස බලාගෙන ඉන්නා වූ දරුවෝ මේ ගෙවල් වෙනුවට තවත් ගයක් හදනවා. ඒකට කියනවා සෙල්ලම් ගේ කියලා. ඒකේ කුස්සියේ තියෙන බත් වෙනුවට වැලි බත් තියෙනවා. කුස්සියේ තියෙන වළං වෙනුවට පොල් කට තියෙනවා. ඒ වගේම ගෙවලුත් හදනවා වැලි වලින්. වැලි මාලිගා කියලා කියනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සමාජයට වැලි මාලිගා උපමාවක් අරගෙන තිනවා මේ සූත්‍රය. අනේක අපි තේරුම් ගන්න ඕන. කොහොමද මේ වැලි මාලිගා උපමාව කියලා කියන්නේ කෙනෙක් පිළිබඳව. සැබවින්ම කුඩා දරුවෙකුට වැලි මාලිගාවක් හදාගත්තාම ඒක හරි සුන්දරයි. ඒ වැලි මාලිගාව ඒ ළමයා කව දරුවා කවදාවත් කඩලා දාන්නේ ඒක සැබෑගයක් නොවන බව වැටහෙන තාක්කල්. හෙට දවසෙත් සෙල්ලම් කරනවා අනිත් දවසෙත් සෙල්ලම් කරනවා. නමුත් දරුවා වයසින් මොහුකුරායක්ම බුද්ධියෙන් වැඩි විපත්ත්ම මේ සැබෑ ගයක් නෙමෙයි తాවකාලික දෙයක් කියලා ඒක කඩා විසිරනවා කියලා කියනවා. ඒ අවබෝධය තුළ තමයි වැලි මාලිගාව විසිරව හැරුණ ලබන්නේ. අවබෝධයක් නැති තාක්කල් මේ වැලි මාලිගාව මාලිගාවක් වශයෙන් සලකනු ලබනවා. වත්මන් සමාජයේත් මේ කියන සැබෑපත් වීම සහ සෙල්ලම්පත් වීම කියන එක තිබෙනවා. බුදු පියාණන් වහන්සේ මෙතන මේ සත්ත්ව කියන ස්වභාවය ඔය පංච උපාදානස්කන්ධ වලට හිර වුණු ස්වභාවය පැහැදිලි කරනු ලබන්නේ නොදන්නාකම නිසා වැලි මාලිගාවක ජීවත් වීමක් විදිහට. ඔය වැලි මාලිගා කියන වදන ප්‍රකාශ කරන විට තවත් කරුණකුත් මට කියන්න එතන පැහැදිලි කරගන්න හිතෙන අවස්ථාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ සමාජයේ පවතිනවානේ බුදුරජාණන් වහන්සේ විසෙහි කරන්ට ඕන පූජා දෙකක් තියෙනවායි කියලා. උසස්ත පූජාව ප්‍රතිපත්ති පූජාව වශයෙන්ොත් උසස් නොවන පූජාව ආමිෂ පූජාව වශයෙන් සඳහන් කරනු ලබනවා. ආමිෂ පූජාවෙන් පුදන්නාට ඒට විපාක ලැබෙන බවත් ප්‍රතිපත්තියෙන් පුදන්නා පමණක් සැබෑවට බුදුන් පුදන බවත් මේ පිළිබඳ විග්‍රහයේදී බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒකට ආමිෂෙන් පූජා ආමිෂෙන් පිළීම අතහරින්න හෝ වැරදි නෙමෙයි එකෙන් කියන්නේ. ඒක තමාට ලැබෙන පූජාවක් වශයෙන්. වත්මන් සමාජයේදී මේ ප්‍රතිපත්ති පූජාව අභිවවා යමින් ආමිෂ පූජාව යෝදේක්ෂේ වැඩමින් පවතිනවා. අවශ්‍ය ආකාරයට වඩා අනවශ්‍ය ආකාරයට වැඩෙමින් පවතිනවා. මා මේ බුදු පියාණන් වහන්සේගේ උපමාව මෙහෙම ගැලපුවොත් ප්‍රතිපත්ති පූජාව සැබෑ මාලිගාවයි ආමිෂ පූජාව වැලි මාලිගාවයි. වැලි මාලිගාවෙන් ඉස්තර ප්‍රතිඵල ලබන්න බෑ සදාතම ඉන්න බෑ නේද? නමුත් වැලි මාලිගාව දරුවන්ට තබා වැඩි වියටපත් වෙනකොට අනිත් අය සැබෑ ගෙදරට එන්න වෙනවා. වැලි මාලිගාව අනවශ්‍යයි කියන්න බෑ. ඊළඟ ඇති වෙන දරු પરම්පරාවත් වැලිකෙලිය සිටියාලු. නමුත් වැඩිවියටපත් වුණායත් වැලිකෙලියම සිටිනවා නම් එය සුදුසුයි නැහැ නෙමෙයි. අනේයි මා දකින කරුණ. වයෝවෘද්ධ භාවයටපත් වී තවදුරටත් මේ ප්‍රතිපත්ති පූජාව නැමැති සැබෑ මාලිගාවට එන්නට බැරුව වැලිගාම් වැලි මාලිගාව තුළම සරවි සිටින බවක් අපි දකිනවා. එතකොට ඉතින් කියන්න තියෙන්නේ ඒ අය වයසට ගිය පොඩි ළමයි කියලා නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. එබැවින් පොඩි ළමයි වශයෙන් ඉන්න වටින්නේ නැහැ වයසට ගිය අය. මෙන්න මේ කරුණ අප තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ තේරුම් ගැනීමේදී මෙතන මේ පොඩි ළමයි කියන වචනෙන් පැහැදිලි කරන්නේ ශරීරයෙන් කුඩයි කියන එක නෙමෙයි. යම් යම් ආකාරයක මුලාවකින් යුක්තයි කියන එක. මේ පිළිබඳව තියෙන තවත් වදනක් මම ඔබට මතක් කරන්නම්. සබ්බේ පුතුජනා උම්මත්තක. සාමාන්‍යයෙන් අපි උම්මත්තක කියලා කියන්නේ උමතු වූ අයට. ප්‍රතිකාර සඳහා මුල්ලේරියා වැනි රෝහල යවන අයට තමයි අපි උමතු කියලා කියන්නේ. මේ සමාජයේ ඉන්න අනිත් අයට අපි උමතුයි කියලා කියන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා යමෙක් ස්ත්‍රී හෝ ගිහි හෝ ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. පොහොදුන්ද ඒ පොහොදුන් බව තුල නැත්නම් පෘථග්ජන භාවය තුළ කිසියම් උමතුවක් පවතිනවායි කියන්නේ. මෙන්න මේ උමතෙන් කටයුතු කිරීම තමයි මේ සමාජයේ ගැටුම් වලට අවුල් වලට හේතුව. එබැවින් අපි නීති පනවා දඬුවම් දී 100ක් මේ උමතුව මර්ධනය කරන්න උත්සාහ කළාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. යම් ආකාරයකට නීති පැනවිහිව දඬුවම් දීම අවශ්‍ය වෙන්න පුළුවන් නේ නොවැටෙන නොවැටෙන අයට. නමුත් මේ උමතෝ වටහා ගන්න පුළුවන් අයට ඒ බුදුරජාණන් වහන්සේ සත්හට වන බව දුකට වේදානන් වශයෙන් දීපු ප්‍රතිකාරය ගන්න පුළුවන් කමක් තිබෙනවා. එබැවින් පොහොදුන් බවෙන් මිදීම යනු උමතුවකින් මිදීම වශයෙන් තමයි අපට සලකන්න පුළුවන්කමක් තිබෙන්නේ. මෙබඳු තත්ත්වයකදී අපට මේ පංචස්කන්ධ විග්‍රහයේ පවතින සත්‍ය ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න වෙනවා. කුමක්ද මේ යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දියා යා තණ්හා සත්ත්‍ය සන්තෝ සත්ත්‍ය සත්ත්‍ය සත්ත්‍යෝ తත්‍ර විසත්ත්‍යෝ කියලා කියන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. මෙන්න මෙතන හැම දිනෙකටම ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව, නිහි පැවිදි ભેදයකින් තොරව මේ ලෝකේ ජීවත් වීමේදී මේ අරමුණුත් සමග එකතු වීම නැමැති ක්‍රියාවලිය කරන්න වෙලා තිබෙනවා. රැකියා කරනවායි කියලා කියන්නේ, කෑමීම් ගන්නවායි කියලා කියන්නේ, ඇඳුම් පැළඳුම් අඳිනවායි කියලා කියන්නේ මේ විවිධ කාර්යයන් වශයෙන් අපි මේවා භාවිතා කළාට ඒ කාර්යයන් සියල්ල එක තැනකට ගෙනෙන්නේ. ඒ එකම ක්‍රියාව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ හට ගැනීම නැමැති තැන දක්වා ගියන්න පුළුවන්. තව විස්තරයක් අවශ්‍ය නම් එය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සය ආකාර අරමුණු අරගෙන සය ආකාර වේදනාවකින් සය ආකාර සංඥාවකින් සය ආකාර සංකාරයකින් සය ආකාර විඥානයකින් යුක්තව කටයුතු කිරීම බව තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීමේදී අර කියන ඇලීම් ගැටීම් ස්වභාවය ඇතිවන්නේ කොහොමද? එතකොට මේ සත්පුද්ගල ස්වභාවය ඇතිවන්නේ. මේ පිළිබඳව අප තේරුම් ගත යුතු වන්නේ මේ අරමුණු වල ස්වභාවය අපට හඳුන්වා දී අවශ්‍ය කාර්යය කරදී ඉවත් යාම. නිරුත්සාහයෙන්. එසම් ආකාරයක සිතට හැඟීමක් ඇති වුනහම ඒ ඉතායිත්මනින් ඉවත් කියන්න බලනවා. ඒක ස්වාභාවික සංසිද්ධියක්. එසෙන් රූපයක් නර්මින් සිට නර්මමින් සිටියේදී කනට මිහිරි ශබ්දයක් ඇහෙන විට රූපය කෙරෙහි තියෙන අරමුණ ඉවත් වී අවධානය කන කෙරෙහි යොමු වෙලා ශබ්දයට අවධානය යොමු වෙනවා. එතකොට රූපය මුල් කොට හටගෙන තිබුණා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ශ්‍රණයෙන් ඉවත් වී ගොස් ශබ්දය මුල් කොට හට ගන්නා වූ ශබ්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හට ගන්නවා. ඒ අපිට තේරුම් ගැනීමට පහසුයි එහෙමනම් ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවායි කියන එක සහ මේ සත්පුද්ගල සංඥාව ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් කියන මේ හයෙන් එකකට නිරන්තරයෙන් මාරු වෙනවායි කියන්නේ. ජීවිතයේ තියෙන එතන වශයෙන් ඔබට තේරුම් ගන්න බැරිද? අප කල්පනා කරනවා ජීවිතයේ තියෙන්නේ කුඹුරේ ජීවිතයේ තියෙන්නේ මහා මාර්ගයේ ජීවිතයේ තියෙන්නේ බස් රථේ ජීවිතයේ තියෙන නිවස තුළ ආදි වශයෙන්. ඒක සම්මුති වශයෙන් ගත් කල හරි. බුදු පියාණන් වහන්සේ වදාළ මේ ගැඹුරු ධර්මයේ වටහා ගැනීමේදී ජීවිතය පවතින්නේ වර්තමානයේහි පවතින අරමුණ සමගයි. පවතින අරමුණ රූපයක් නම් අසංවර වන්නේ රූපය සමග. පවතින අරමුණ ශබ්දයක් නම් සංවර වීම හෝ අසංවර වීම විය යුත්තේ ශබ්දය සමග. පවතින අරමුණ මනෝද්වාරිත අදහසක් නම් ලෝභය හෝ ද්වේෂය හෝ මෝහ ආදී වශයෙන්. සංවර වීම හෝ අසංවර වීම ඒ සමගයි. මෙසේ වර්තමාන මොහොතේ උපදින දේ සමග සම්බන්ධ වීම සංවර වීම කියන මේ කාරණය ගැඹුරින් වටහා ගැනීමට අවශ්‍ය වෙනවා එහිදී තමයි අපට මෙම ස්ථානයේට යොදාගත හැකි විනයනේ නැත්නම් ශික්ෂණය භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. මෙම ස්ථානයේට යොදාගත හැකි විනයනේ නැත්නම් ශික්ෂණය සඳහන් කරනු ලබන්නේ ධර්ම විනය වශයෙන්. එම ස්ථානයේට එළඹෙන්නේ නැතුව ඇති කරගන්නා වූ විනයනේ සංවරය හඳුන්වනු ලබන්නේ විශේෂයෙන් පොහුදුන් අය සඳහා ශික්ෂාපද විනය වශයෙන්. කවදා කොතනදී කෙසේ සිදුවේදයි ප්‍රකාශ කළ නොහැකිවත් ධර්ම විනය යටපත් වූ සමාජයක මුල් තැනට ගන්න වෙනවා මුල් අනුගමනය කරන්න වෙනවා ශික්ෂාපද විනය කියන එක. එබැවින් සියවස් ගණනාවක් තිස්සේ අප මේ සමාජයේහි ප්‍රචලිත කරමින් සිටින්නේ අනුගමනය කරමින් සිටින්නේ මෙලොව වශයෙන් පරලොව වශයෙන් හිතකාමී වන දුකතිගාමීමෙන් වළක්වන මේ ශික්ෂාපද විනය ක්‍රමයයි. නමුත් හැමදෙනාම කල්පනා කොට බැලිය යුතුයි ශික්ෂාපද විනය ක්‍රමය තුළ පුහුදුන් භාවය තිබෙනවාද නැද්ද කියන එක. පුහුදුන් භාවය තුළ සිටින් ශික්ෂා පද විනය රකින්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා පුහුදුන් භාවය කඩා ගන්නට ඕනයි කියන එක. මොකද පුහුදුන් භාවය තුළ පවතින උමතුවක්. ඒ උමතෙන් කටයුතු කිරීම සැනසීම පිණිසවන්නේ. එබැවින් පුතග්ජනයා කියන්නේ කාටද කියන එක තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී යලිත් එන්න වෙනවා අපට මේ ස්කන්ධ පහ කියන එකට. ආ ස්කන්ධ පහ කියන එකේදී තේරුම් ගන්න වෙනවා එහි තිබෙනා වූ මුලාව කුමක්ද කියන එක. අර වදන් වලින් ප්‍රකාශ කළේ එයයි. යෝ ඡන්தோ යෝ රාගෝ කියන එක. ඒ ස්කන්ධ පංචකයේ කිරියම් කිසියම් ආකාරයක ඇලීමක්, රතියක්, තණ්හාවක්, දැඩි කොට ගැනීමක් පවතීද කියලා සඳහන් කරනවා. එතකොට මා ඒකට සඳහන් කරනු ලබන්නේ මමත්වෙන් ගැනීම කියලා. දැඩිසේ ගැනීම කියලා. ත්‍රිපිටකයේ සඳහන් වන්නේ අල්ලා ගැනීම කියලා. අල්ලා ගැනීම කියන එකෙන් කියවෙන්නේ අතින් අල්ලා ගන්නවා කියන එකක්. අරමුණු කෙරෙහි කිසියම් ආකාරයක දැඩිව ගැනීමක්. ඔය වත්මන් සමාජයේ ජීවත් වෙන අයට එදිනදා කටයුතු වලදී පවතිනා වූ විශාල වෙහසක් පවතිනවා. ඒක ශාරීරික වෙහස නෙවෙයි. ශාරීරික වෙහසක් තියෙනවා මහන්සි වෙන අයට. නමුත් ශාරීරික වෙහස නැතත් කර්තව්‍යන්හි පවතිනා වූ දැඩි වෙහසක් පවතිනවා. උපායාසය කියලා. ඔබ කතා කරනවා ආසතිය නැත්නම් පීඩනය කියලා. අන්නේ සිතට පවතිනා වූ විශාල බර කුමක්ද? මතක තබා ගන්න. අන්නේ බර ඇතිවන්නේ මේ ආකාරයෙන් යම් යම් දේවල් බාර ගැනීම තුළ අල්ලා ගැනීම තුළ මේ බාර ගැනීම අල්ලා ගැනීමට උන්වහන්සේ වචනයක් යොදලා තිබෙනවා. ඒ වචනය අපි ඊළඟට ගන්න වෙනවා. ඒ වචනේදී තේරුම් ගන්න වෙනවා ඒන් ඒට යොදලා තිබෙන අරුත. අන්නේ තමයි බුදු පියාණන් වහන්සේ සමාජයේ වරදවාගත් එකේ කරුණ පැහැදිලි කරලා තියෙන්නේ. ඒක උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා නিত্য සුඛ ආත්ම සංකල්පය කියලා. නිත්‍යසතාත්ම සංකල්පය විග්‍රහ කරන්න ඕන පංචස්කන්ධය. මතක තබා ගන්න. නිත්‍යසතාත්ම සංකල්පය විග්‍රහ කරන්න පංචස්කන්ධය. වත්මන් සමාජයේ නිත්‍යසතාත්ම සංකල්පය විග්‍රහ කරනු ලබන්නේ එහෙම නෙවෙයි. වෙනත් බාහිර වස්තුන්ගේ වෙනස් වීම අනිත්‍ය වශයෙන් සඳහන් කරනු ලබනවා. එබැවින් අපට මේ වටහා ගැනීමේදී පංචස්කන්ධ ධර්මතාවයන් තුළට එන්නා වූ රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ තරහ හෝ වෛරය හෝ කෝපය හෝ බය හෝ ආදී වශයෙන් ඕනෑම දෙයක් කෙරෙහි ඇලීමෙන් හැදෙන දෙයක් තමයි මම කියන්නේ. ඇලීමෙන් හැදෙන දෙයක් තමයි මගේ කියන්නේ. ඒක මගේ වෙනවා. ඒ තම මම. ඒතෝ හමස්මින්. ඒ මම බවටපත් වෙනවා. ඒසෝ මේ අත්තා. ඒ මගේ ආත්මය බවටපත් වෙනවා. මෙන්න මේ නන්දි, තණ්හා, ඇලීම්, ගැටීම්, දැඩිව ගැනීම සියල්ල මේ කියන ඒතන් මම ඒතෝමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය තුල තියෙන දෙයක්. මේ නොයැටෙන තාක්කල් කුඩා දරුවා වැලි මාලිගාව කඩා දමන්න නැතුව ආසේ සත්‍යයට ඒ අතහැර දමන්නට ඒ නිදෙන්න අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. අන්න කරුණ අවබෝධ වීම යනු එයයි. ප්‍රඥාව දියුණු කර ගැනීම එයයි. කල්‍යාණ මිත්‍ර සේවනය යනු එයයි. වියතුන්ට සවන් දීම යනු එයයි. මෙන්න මෙහෙම මේ සවන් දුන්නයින් පසුව මේ ලෝකේ ජීවත් වෙන්න යාමේදී මේ මිනිස්සුන්ගේ චිත්තසංතානයට මෙබඳු ආතතියක් මෙබඳු පීඩනයක් ඇතිවන්නේ බාහිර සමාජයේ නිසාම නෙවෙයි. ඒ සාධක පුංචි හේතුවක් වෙන්නට පුළුවන්. ඒ සාධක ආදාන ග්‍රහය කියලා කියනවා. නැත්නම් දැඩිව ගැනීම කියලා කියනවා. අල්ලා ගැනීම කියලා කියනවා. මේ අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් නොතැවුලත් දේශනා කරමි කියලා සූත්‍රයකුත් තියෙනවා. කොහොමද අල්ලා ගැනීමෙන්ද? අරමුණු අල්ලා ගැනීම. කොහොමද අල්ලා ගැනීමෙන්ද? පංචස්කන්ධය නිත්‍ය සුඛාත්මකට අල්ලා ගැනීමෙන් හෙවත් මම මගේ මගේ ආත්මකට අල්ලා ගැනීම. හෙවත් උපාදානස්කන්ධ බවට පත් කර ගැනීම. එබැවින් එහි කිසි ගැටලුවක් නැහැ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකට ගැලපෙනවා. දැන් එතකොට ආතෝ පැහැදිලි කරන්නේ සිත උපාදානයන්ගෙන් නිදෙන්න අවශ්‍යයි කියන්නේ. මේ දුකින් අත මිදීම සඳහා සිත උපාදානයන්ගෙන් නිදෙන්න අවශ්‍යයි කියන්නේ. මෙහිදී සඳහන් කරන කරුණක් තමයි සිදු උපාදානයන් නිසා ඇතිවන වේදනා ඇති වෙනවා. නමුත් ඒ වේදනාවෙන් පීඩිත වෙලා ඒ වේදනාවන් බාර අරගෙන යලිත් තවදුරටත් මේ වේදනාවන් රැස් කරන්ට ගියොත් තවදුරටත් මේ වේදනාවෙන් යුක්තව ඉදිරියට කරුණ තබන්න ගියොත් එවිට අපිට නිදහසක් ලැබෙන්නේ නැහැ. මෙබැවින් බුදු පියාණන් වහන්සේ වදාළ මේ නිත්‍ය සුඛාත්ම සහ අනිදුක්ඛ අනාත්ම සංකල්පයේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. නිත්‍ය සුඛාත්ම සංකල්පයේදී තමයි ඒ නැවතත් දුක් හට ගන්නට හේතු ඉතුරු වීම හෙවත් සංහාංශයට හේතු ඉතුරු වීම නැත්තම් නිදිගත් සිතට හේතු ඉතුරු වීම සහ බැඳී යාම කියන එක සිදු වෙන්නේ. බැඳී ගිය කාරණා නිසා තමයි මේ පීඩනයන් පවතින්නේ. දැන් එහෙමනම් අපිට කරන්න ඕන කාරණාව තමයි බැඳී නොයන්නේ කොහොමද කියන එක. අන වැලි මාලිගාව කඩලා දාන්න කියලා කියනවා. ඒ කියන්නේ අපිට වැටහෙනවා නම් මේ අල්ලා ගැනීමයි මේ ගැටලුව ඇති කරන්නේ කියන එක අල්ලා ගැනීමෙන් මිදෙන්න කියන එක තමයි වැලි මාලිගාව කරලා දාන්න කියන්නේ. ඒකට උන්වහන්සේ පිළිබඳව පැහැදිලි කර වදාරනවා අවසන් විග්‍රහයේදී තණ්හාව නැති කිරීමමයි දුකින් මිදීම කියන්නේ. තණ්හාව නැති කිරීම කියන වචනේ සමාජයේ පවතුන පැවතුනාට ඒ ශාස්ත්‍රීය මට්ටමින් විග්‍රහ වන්නේ නැහැ. රූපයේදී රූප තණ්හාව, ශබ්දයේදී ශබ්ද තණ්හාව, ගන්ධයේදී ගන්ධ තණ්හාව, රසයේදී රස තණ්හාව, පොට්ටබ්බේදී පොට්ටබ්බ තණ්හාව, අරමුණේදී ධම්ම තණ්හාව. සයාකාරයෙන් මේ හටගන්නා වූ තණ්හාවන් නැත්තම් බැඳීම් ඉදිරියට නොතබා අවසන් කිරීම ඒ ඒ අරමුණු හටගත් මොහොතේ සිදුවෙන්න ඕන දෙයක්. මෙන්න මේ සඳහා වර්තමාන මොහොතේ කරන කාර්යයන් සමග අපි සිහියෙන් ඉන්න වෙනවා. යහපත් කාර්යයන් කිසිවක් අතහරින්න අවශ්‍ය නැහැ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරන්නේ ඇස් දෙක පියාන භාවනා කරන්න කියලා නෙමෙයි. හයේන්ද්‍රයන්ගෙන් මෙන්න අරමුණු මුල් කොටගෙන සත්‍ය දකින්න කියන එක. ඒ නිසා ඇස් පියාගෙන කරන එක වෙනුවට ඇස් අරගෙනවත් මේ දේ කරන්න පුළුවන් බව ඒ සඳහන් කරලා තියෙනවා. මේවා ගැටුම් නැහැ. මේවා ගැටලු නැහැ. තේරුම් ගැනීම තුළ මේ සිද්ධියේදී කරන්න ඕන කාරණේයි පැහැදිලි වෙලා තිබෙන්නේ. එබැවින් මේ සත්‍ය සූත්‍රයේදී ආපහු පැහැදිලි කරවා දාරන්නේ සත්‍ය සත්පුද්ගල ස්වභාවයෙන් මිදෙනවායි කියන්නේ ජීවිතයෙන් අත මිදෙනවා කියන එක නෙමෙයි. සත්පුද්ගල ස්වභාවය විග්‍රහ කරන්නේ පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන පංච උපාදානස්කන්ධයෙන් මිදෙනකොට බුදුන් රහතුන් කියලා කෙනෙකුත් ඉන්නවා. නමුත් එතන සත්ව ස්වභාවය බුදුන් වහන්සේ වදාළ ඉවත් වෙලා යනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් විමසනු ලබනවා ඔබ වහන්සේ දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද ගාන්ධාරවයෙක්ද මිනිස්සෙක්ද ඔය එකකටවත් නෑ කියලා කියනවා මම සම්මා සම්බුද්ධ කියලා කියනවා ඒ මනුස්ස කියන ස්වභාවයත් අතිමානුෂ කියලා සඳහන් වන්නේ වහන්සේට පෘථග්ජන ස්වභාවයේ ඉක්ම ගිය බැවින් තමයි එසේ සඳහන් කරනු ලබන්නේ මෙසේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වසර 2600 ගණනකට පෙර මේ සමාජයට විවර කරගත්තේ සොයාගත්තේ එසේ මෙසේ දහමක් නෙමෙයි සියලු සත්ව සංහතියටම කෙසේ වෙතත් ප්‍රඥාවන්තයින්ට Taman විඳින්නා වූ දුක් වලින් මිදෙන ධමයක්. එය උන්වහන්සේ දා ශ්‍රාවක පිරිසක් යොදාගෙන ගමින් ගමට යමින් සමාජයට බෙදා දෙනු ලැබුවා. ඒක තමයි ධර්ම ප්‍රචාරය කියලා කියන්නේ. ඒ පණිවිඩය අනතුරුව ඒ භික්ෂු පරම්පරාව විසින් රැකගනු ලැබුවා. මේ භික්ෂු පරම්පරාව විසින් රැක ගැනීම කියන එක වර්තමාන සමාජයේ කටපාඩම් පවත්වාගෙන යාම ලෙස විග්‍රහ වුවද අප කල්පනා කරනු ලබන්නේ ඊට වඩා ගැඹුරු කරුණක් වශයෙන්. වෙද පරපුරක් තියෙනවායි කියලා හිතන්න. මේ වෙද පරපුරේ වෙදකම තමයි දක්ෂකම. පියා මෙයන්ට පෙර දුවට හෝ පුතාට මේක ලබා දෙනවා. එහෙමයි වෙද පරම්පරාවක නොනැසී පැවැත්ම සිදු වෙන්නේ. එතකොට වෙදකම දෙනවයි කියන එකේ තේරුම ආධ්‍යාත්මික අවබෝධය ලබා දීමනේ. අන්නේ වගේ ආර්ය පරපුරක ලබා ගත්තා වූ අවබෝධය තවත් කෙනෙකුට ලබා දීම තුළින් ආර්ය පරපුර නොනැසී පවත්වා ගන්න පුළුවන් වෙනවා. ආර්ය પરම්පරාවේ විනාශය යම් දවසක සිදු වුණාද එදායින් පසුව ඒකට හේතුව සද්ධර්මයේ යටපත් වීම සද්ධර්මයේ අතුරුදහන් වීම කියන කරුණු වෙන්නත් පුළුවන්. නමුත් සද්ධර්මයේ මතුනොත් බබලනවායි කියන එක ත්‍රිපිටකේ පුරාම පවතින වදනක්. එදවින් අපිට මේ පංචස්කන්ධ ධර්මතාවයන් තුළ, ත්‍රිලක්ෂණ ධර්මතාවයන් තුළ, පටිච්චසමුප්පාද ධර්මතාවයන් තුළ, ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මතාවයන් තුළ පවතිනා වූ සම්මාදිට්ඨි ධර්මතාවයන් තුළ පවතිනා වූ විත්ත අර්ථ අනාර්ය අර්ථ සහ ආර්ය අර්ථ පිළිබඳ විග්‍රහයක් ඇති කර ගැනීම තුළින් අපට ඒ අවශ්‍ය දේ මතු කරගන්න පුළුවන් වෙනවා. එවිට රෝගයකට පිළියම් ගන්නාසේ සිතේ පවතින රෝගයට මේ ධර්මතාවයේ පිළියමක් වශයෙන් යොදා ගන්න පුළුවන් කමක් තියෙනවා. අප දකිනවා ධර්ම විනය හික්මනවා කියන්නේ ඒකට. ඒක පෞද්ගලිකවම රජයට බය නිසා දඬුවමට බය නිසා නෙවෙයි ධර්මයේ ධර්මයේ වශයෙන් පිළිගැනීම තුළ ඇති කරගන්නා වූ ශික්ෂණය. එක්තරා විදිහක ස්වයං ශික්ෂණයක් මේක. මේ தත්වයටපත් වීමට සමාජය දැනුවත් විය යුතුයි. දැනුවත් වීම සඳහා උන්ට සවන් දීම අවශ්‍යයි. වර්තමානයේ සවන් දීම සඳහා ඕනෑ තරම් තියෙනවා කරුණු. ශ්‍රවි මාධ්‍ය තිබෙනවා, සුස්ති මාධ්‍ය තිබෙනවා, පොතපත බහුලව පවතිනවා. පොතපත බහුලව පැවතුනා වුණාට පොතපතේ සඳහන් අරුත් යම් ආකාරයකින් වැරදි ආකාරයක විග්‍රහ කර පවතිනවා නම් තේරුම් ගත්තේ නැති කෙනෙකුට පොතක් කියවා මෙය තේරුම් ගත නොහැකි කියන එක තමයි මගේ අදහස නම්. එබැවින් අප පොත් කියවන්න එපා කියන්නේත් නැහැ. නමුත් තේරුම් අරගෙන පොත් කියවන්න බලන්න. සිද්ධිය තේරුම් අරගෙන පොත් කියවන්න බලන්න. එවිට එහි තවදුරටත් මේ දේවල් පවතින බව තේරෙයි. මේ මෙබැවින් ඔබ හැමදෙනා අපිට මේ සවන් දෙමින් ජීවිතයට ධර්මයේ ගැනීමේ අවශ්‍යතාවය තේරුම් ගන්න. දුක් සංසය වීම සඳහා නම් ජීවිතයට ධර්මයේ ගන්න වෙනවා. ජීවිතයට ධර්මය anu මරණයෙන් පසු ධර්මයේ නෙවෙයි. ජීවිතයට ධර්මය anu අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනීය ධර්මය නෙවෙයි. ජීවිතයට ධර්මය anu මහලූපස ධර්මයේද නෙවෙයි. හැකිතාක් ජීවිතයට මුලින් ගන්න පුළුවන් නම් දුක නැමැති වලට වැටෙන එකකින් වැළකී දුක ඉවත් කිරීම නැති මාර්ගයේ යමින් මේ විඳින්න දුන් ජීවිතය විඳින්න අවස්ථාවක් සැලසෙනවා. වත්මන් සමාජයේ පුහුදුන් බව තුළ පවතින්නේ විඳීම වෙනුවට විඳවීමයි. මේක තමයි දුක් කියලා කියන්නේ. එබැවින් මේන් අතමෙදීම සඳහා ඔබ මේ කරුණ වටහාගෙන අනුගමනීය ප්‍රතිපදාවක යෙදෙන්න කල්පනා කරන්න. ඒ අනුගමනීය ප්‍රතිපදාව තුළ දුක් රැස්වීම ප්‍රතිපදාව තුළ දුක් රැස්වීම වෙනුවට දුක් අවවීම කියන මාර්ගයටපත් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. එය ඔබගේ දුක් ඉවත් වීමක් පමණව නව සමාජයේ පවතිනා වූ විශාල ගැටලු ප්‍රමාණයකට, විශාල අසහනයන් ප්‍රමාණයකට, විශාල කරදරකාරී ස්වභාවයන් ප්‍රමාණයකට හොඳ විසඳුමක් ලබා දෙන උත්තරයක් බවට පත් වෙනවා. එබැවින් අපි හැමදෙනා එකතු වී වර්තමානයේහි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ සදහම හදවත් ජීවමාන කරගෙන ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන් බවට පත් වෙනවා. ඒ තුලින් අපට සැබෑවටම අදත් බුදුරජාණන් වහන්සේ දැක ගන්න පුළුවන්. අද දවසේද මේ හිමිදිරි උදෑසන පැයක කාලයක් ගනිමින් තම ධර්මාන ශාස්ත්‍රණාවට සවන් දෙමින් ඔබ ලබාගත්තා වූ අවබෝධය ඔබගේ යහපත පිණිස හේතු වේවා. මේ ධර්මාන ශාස්ත්‍රණාව පැවැත්වීම සඳහා අපට ප්‍රස්ථාන සපයා දෙමින් සානිකුත් පහසුකම් සපයමින් නන්නරි උදව්පකාර කළා වූ හැම දිනාටමත් අප ස්තුතිවන්ත වන අතර ඒ හැම දිනාටමත් දහම් නැස පාදා ගැනීමට වෙන සත්කවයන් හේතු ආසනා වේවා. හැම දිනාටම සිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණයේ ගැඹුරට අහ ගැනීමට අවශ්‍ය නොවන මොහොත කරා යාමේදී සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණයෙන් සැනසීම පිණිස මෙම අනුශාසනාවන් උපයෝගී වේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අද දාප ධර්මානුශාසනාව මෙපමණකින් සමාප්ත කරනු ලබනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා සෑම දිනාටම පෙරවන් සරණයි